ගයි සියලු දෙනාටම තිරුවන් සරණයි අපි දීපාර ධර්ම සාකච්ඡාවේදී තුකරපු ප්‍රශ්න ගැට තිබුණා ඒක නිසා අපි අද අවසාන වතාවටත් මේ ප්‍රශ්න ටිකට සාකච්ඡාවට ගන්න ප්‍රධාන සාකච්ඡාවකින් නිමාව දක්ින්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ඒ ධර්ම සාකච්ඡාවේ ආරම්භයේ වශයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම මල්ලිකාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ පුත්තස ලෝක ධම්මෙහි සික්ඛාය අතර කම්පති ගාථාව අනුව මාර්ගඵලලාභී අනුමෝදහමින් නොකැලෙන බව කියවේ. විදර්ශනාවේ අවසාන කාලයේ අනුමෝදහමින් අපහාන වීමදයි පහදා වේ. එසේනම් නිවන් දැකීමයි එහා දෙයක් විස්තර වන්නේ. කරුණාවෙන් පහදා දෙන්න. වහන්සේ නිරෝධී සම්පත් පතමි. ඒ මංගල සූත්‍රයේ අවසානයේ තියෙන්නේ මාර්ගඵල ඥාන නිවන් ලැබෙන එකත් ලොකු මංගලයක්. ඒකට ගොඩාක් සීසන් වෙන්න ඕන කෙනෙක් මේ ලැබපු ඥානය පාවිච්චි කරලා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමට ඒ අවසාන ඵලය තමයි අෂ්ටලෝක ධර්ම කම්පා නොවෙන නොසලින මනසක්. ඒකට කියන්නේ විෂම ලෝකේ සමහිත පවත්තනකම. මාර්ගඵල ලැබුණත් මේක ලැබෙන්නේ නැහැ. මාර්ග ලැබුණාට පස්සේ පුහුණු කරන්න ඕන ගොඩ කාලයක් තමලඟ ආයුධය තිබුණා ආයුධය උත්පුචිත පාවිච්චි කරන්න ගන්නෑ. ඒක නිසා මේ දැඩිච මාර්ග ඥානය සාක්ෂිර තියාගෙන අෂ්ටෝක ධර්ම කම්පා නොවීමේ පාඩම ඒක මේ සේවාස්ත පූර්වක වගේ ඉන් සර්විස් ට්‍රේනින්ග් එකක් වගේ. ලැබුණාට පස්සේ පාවිච්චි කරනවා. සමහරව ඉන්නවා <coughs> මාර්ග ඥාන ලබන ඉස්සරළම ඒක සාජාසයෙන් මාපුවැත්තෝ ඒකත් ලේසියෙන් බුදුහාමුදුරු කියන්නේ තේරුම් අරගන්න. ඒකත් ඒ ප්‍රායෝගික දැනුමින් ලැබිච්ච මේ කම්පන වෙන ගතිය මාර්ගඵල ඥාන වලින් ඉස්තිරසාර කරගන්න. මේ දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා බුත්ස ලෝක ධම්මේ කියකින් තමයි මංගල කාරණා සියල්ලම සමාප්ත වෙන්නේ. යෝගාචර ජීවිතය, භ්‍රමචරි ජීවිතය කියලා පැමිණෙන්නේ මුදුන්පත් වෙන්නේ අෂ්ටෝධර්මයේ කම්පන වීමේ තමයි ඒක ගොඩක් හොඳට පේන්නනවා මේ බොජ්ජංග ධර්ම වල සති ධම්මවිචය ආදී ධම්මෝචන් කියලා උපේක්ඛා සම්බොජ්ජංග ඉවර කරන්නේ ඊට පස්සේ උපේක්ඛා වඩලා උපේක්ඛා සම්බොජ්ජේ ගාඩලා ඒ පන්නරේ කියන්නේ කියලා කියනවා විවේක නිසිතං විරංග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සකාණු පස්සේ ලපපු උපේක්ෂාව පිළිබඳව උපේක්ෂාවෙන් කියනවා තමයි තාම අමාරු උපේන ලද මේ උපේක්ෂාව පිළිබඳවත් උපේක්ෂාව පිළිබඳවත් උපේක්ෂාව වෙනවා. ඊට පස්සේ තමයි මාර්ග ඥානෙ පහළ වෙන්නේ අෂ්ටාංග අෂ්ටාංග මාර්ගය පහළ වෙන්නේ. ඒ නිසා මේ ඔක්කොගේම අවසාන තියෙන්නේ තාදී මනස, නොසලෙන මනස, අපන්නක මනස, සාමීච ප්‍රතිපන්න මනස, අරණ ප්‍රතිපදා. ඒ නිසා දේවල් හැප්පෙන දේවල් එන්න ඕනේ චංචල දේවල් එන්න ඕනේ කම්පන දේවල් එන්න ඕනේ Tamanne බලන්න ඒ වගේ නොසලී ඉන්න පුළුවන් ඒ කියන්නේ අසත්පුරුෂයා ඒක නෝන්ජල්කමකට ගන්නවා සත්පුරුෂයා ඒක බුදු ගුණයකට සලකනවා ඒ නිසා මේ පැමිණ දුක් පෙන්ගහයි කියන්නේ කිසියම් දෙයක් මේ ලෝකේ නොවිය යුතු දෙයක් වෙන්නේ නැහැ හැමදේම බලන්නේ ඇවිල්ලා අපිට ඉවසන්න පුළුවන්ද කියන එක තමයි මේක ඉදිරියට ගසන්න පුළුවන් නම් ඒකේ බලපෑමක් අපිට නෑ අපෙන් බලපෑමක් ඒකට නෑ. හරියට ගහකට පුරවෙන් ගැටුවයි කියලා ගහ කිසිම තරහක් වෙන්නේ ඒ ගහම ඒ පරෝකාරයට පොරෝට මිට සැපෙන. ගහින්න තමයි හම්බෙන්නේ. නා ඒ ගහ ඒ පොරෝ ගහ කපනමන්තර හේවනක් දෙනවා. ඉතින් මේක තමයි ඉතින් අපිට කෙලවට යන ගස්කොලන් ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ. ඒවත් වැඩෙනවා ඒවත් ජාතිය බෝ කරනවා ඒවත් පරිසරයන් හැඩ ගහනවා නමුත් අපිට බුදුමාකාර ආදර්ශයක් වෙනවා අපිට අපිට මේ ගස්කල් වගේ හිතක් කියලා හිතනවා බුදු කෙනෙක් දැක්කෝ අපි හිතන්නේ බුදුහමෝ චොක්ලට් කෑල්ලක් මාස්මෙලොස් එකක් වගේ පෙනී රස එකක් කියලා හිතන්නේ මුසනස සම්පූර්ණම වෙන් වෙලා පුද්ගලයාගේ අනුකම්පාවෙන් අටසු කරාට පූර්ණ පරමාදර්ශය කදාකත් කරලා නැහැ තථාගත කියලා කියන්නේ එකයි එහෙව තැනටපත් වෙච්ච ඒක නිසා ඒක කරන්න පුළුවන් මනුස්සයන් විතර අපි හිතන්නේ අඬනකමයි දක්ෂකම කියාපාන එකයි දක්ෂකම අඬා හොගාන එකයි දක්ෂකම කියන එකයි ජනමාධ්‍ය කියන්නේ ජනමාධ්‍ය තියෙන්නේම මම අපේ අපි තොඳ ජනමාධ්‍ය කරගන්න පොඩි වියක් වෙච්චා මහා කන්දක් කරගෙන ලොකුවට මේක කියා පාන්න හදනවා මේ හොරතල් වෙන්න. අනුන්ගේ අනුකම්පාව ලබා ගන්න. නැත්නම් ඉවසන්න පුළුවන්. ඕනම දෙයක් ඉවසන්න පුළුවන්. නැත්නම් අපි දැනග මොනෝන්ජල් කරක් කියලා. අනේ ඒක අයින් කරගත්තොත් නුප්පවනවා. Venerable sir, could you please clarify if seeking of basic comfort while practicing the path is still a defilement nothing outside is defilement, it is up to your attitude. If you can anything if you feel it is, uh, you can't do away with, that means you are a slave. Anything available, you must have the ability to do away with them. Anything you can't do away, you are a slave. It may be a luxury or it may be a self-mortification. Whatever it may be, so use it anything on the utility basis. Use for the sake of use, and once used, throw away. That is a throw away type razor, throw away type anything, it's a very good concept. In the Buddhism we use two tricks in the forest. Once used and throw away. Very nicely, craftily prepare it, after brushing throw away. Whenever you have a kind of a connection, that in that through that way, of the tension happen. You sit and throw it. It appears like consumerization. It appears like luxury. But a uh, luxurious way of using in order to achieve Dhamma. I didn't get you. What the, uh, <coughs> that you created. I think that what is, what is happening is the karmic forces. Yes. So, any karmic forces attack to the emotional mind. Or any, any germs will be absorbed with the wet bread, slice of bread. If the bread is dried, atmosphere is full of germs, it never absorbs it. Exactly the way all the karmic forces are working in the troubled mind, disturbed mind, tense mind, and anxiety mind, and frustrated mind. So you make your mind all the time frustrated. All the mind test, um, um, uh, tensed. So karmic forces come and attack you as they like. Keep it dry. That is called tapasya. Dry it. Burn it. Then they can't harbor. So that is the magic. But we are masters not only creating intention, giving it to the next door person also. And it is in infecting. So when and where you keep, you can keep it. And even if you are rubber, don't talk with others. It's a very crime. But the thing is, when the person becomes depressed and uh, anxiety, uh, psychologically it says it's therapeutic to talk to other people. But imagine a split second, the mind is full in the present moment, no tension, you don't feel any karmic forces. Karmic forces are ready as far as, and if you go and touch them, they affect you. But without your approval of the same thing, without your seconding of the same thing, karmic forces are not full fledged. They come and suggest. You go and whenever you go and approve it, then you suffer. Otherwise not. Otherwise Angulimala, how can he become enlightened after killing 990 uh, people? Everything gone. As Buddha told, mind you, if you go to hell, you will never come back. Therefore, mind your own business, few years available, keep that number of years here and now. All the karma become ahosi karma. they become bolnai කියලා කියන්නේ මොකද්ද <coughs> banks also they have if you can't recover it you cut it off මොනවද කියන්නේ ණයට That's it. But we are taking responsibility, full of our best, to not to it become a bad debt. We somehow the other pay. We call that we are very dutiful and we call it is very beautiful. So that means you don't know the art. You don't know the secret of the Buddha. Uh, billions and millions and mountains of karmic may be there. You will laugh at it. If you possible, come and inflict me. I am not worried. I am keeping the mind here and now. It is like when the wave comes, if you sink down, wave go up, no damage. ගෞතම ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භ කර ස්වල්ප වේලාවකින් අද්දිකේ ස්පර්ශය නැතිවි යටිපතුල් සිත තැන්පත් වන බවද දැනේ. එවිට දීප්තිමත් දම්පත් රූපයක් විශාල වෙන නිසා කුඩා වෙමින් පවතී. දෙනි. ස්වල්ප වේලාවකින් නොපෙනියයි. එම රූපයට නොඇලීම, නොගැටීම සිටීමට අනිත්‍ය මෙහි කරමි. මෙහිදී ස්පර්ශ නැතිවීමට හේතුව පහදා දෙනමින් මා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී භාවයේ නිරන්තරතා නිවන්සේ පතමි. ඉතින් කර්මය ඇතිවීමට හේතුව දන්නවනම් කර්මය නැතිවීමට හේතුවත් ඒක. කර්මයක් ඇති වෙන්න හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා අපි දේවල් අල්ලන්නේ. දේවල් අපිට වදින්නේ. තෘෂ්ණාව නැති වෙච්චාම ගැලවිලා. යම් කිසි දෙකක් ලහතු ගාලා ලෙව්වට පස්සේ ඒ ලහතු මැකිලා ගියාම දෙක ගැලවෙනවා. ධාතු කියන්නේ සිනේහණය. අල්ලන දෙය. ඉතින් අපි හැම ස්පර්ශයක්ම කරන්නේ තණ්හාව නිසා. ඉතින් ඒ අනුව ඒ තණ්හාව අනුව ඉතින් ඒ ඒ වයරක දිගේ ඉතින් ටෙන්ෂන් එක එනවා, ෆ්‍රස්ට්‍රේෂන් එක එනවා. ඉතින් ඒක නිසා මොනවාක්වත් අල්ලන්න තියෙනවා කියලා කියන්නේ නිකන් අවකාශේ පාවෙනවා වගේ. එහෙම ඉන්නකොට මේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. පුත්‍රයන්ාංශ කියනවා ගාමේ ආරණ්‍යේ සුඛ දුක්ඛ පුට්ටෝ නීව අත්තනානෝච පරන්දහිය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන කුසෙය්‍යම් පස්සයි. අපි ගමේ හිටියත් අරණ්‍යේ හිටියත් නීව අත්තනානෝච පරන්දහිය අපි කරගන්නේ දුකට අප කරා පැමිණෙන වේසට සැපට අරයයික කරයි කියලා හිතන්නේ නැහැ මම කරගත්තයි කියලා හිතන්නේ නැහැ. අපි එමෙ හිතනවා නම් ඒ හිතන්නේ අපේ තියෙන කෙලෙස් අනුව තමයි. අපේ තියෙන උපදියන්. අපේ තියෙන නැහැදිච්චකම නැත්තම් අපේ තියෙන මාර බලවේග අනුව මාර බලවේග නැති වෙනාට ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. ස්පර්ශ ස්පර්ශ කරන්නේ තෙතමනේ තියෙන කෙනාට විතරයි. determinate තමයි කෙලස් කියන්නේ. ඒක තමයි පෞරුෂත්වය කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි අපි රුචර්ස්කම් කියලා තියාගෙන ඉන්නේ. ඒක තමයි අපි අබ්බැහි කියලා කියන්නේ. ඒක මේ පිටින් මේ ජීවිතේ අල්ලගත්ත කුණු කන්දල් කියලා දන්නවනම් අපිට තේරෙනවා මේ ඒකට අර මිනිස්සේ කතා කරලා ඕන දුකකට ඕන ඉමෝෂන් එකකට ඕන කර්ණයකට මගේ හිතනතු ජීවත් වෙන්න බෑ. මගේ හිතට පුළුවන් ඒක නැති ජීවත් වෙන්න. එච්චරයි. අපි හිතලා තියෙන අම්මෝ යාට අනුකම්පා කරන්න එපා. මම නැතු යාට ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා අපි කොහොම හරි ගේ ගැරේජ් එක හරි දෙනවා. ගේ දෙන්න බෑනවා. ඒ තු ඒක අරා තමයි ගෙටවිල්ලන්නේ. මලේ දෙනෝ එකෙකුටවත් තනියම ඉන්න බෑ. අපකරා වාදලේ ඉමෝෂන් එකට හරි දුකකට හරි කරදරයකට මගේ හිත ඒකට ගිහිල්ලා බදාගත්තේ නැත්නම් යාට දුක දෙන්න බෑ. නමුත් මගේ හිතට පුළුවන් බම්පුලා ගන්න කියලා බුක්කම් ගන්න කියනවා ඉමෝෂන් එකට. දුර උඹට පුළුවන් නම් විඳවපන්. මම නෑ. අපි එවනේ අපි හරි අනුකම්පයි මාර බලවේග වලට. අපි හරි අනුකම්පයි දුක් වලට. අනුකම්පාවිට පෙකනෙලිම කපන්න. බෙල්ලම ගමොන්ද පියක් ගත්ත මේ කරේ තමයි. අතිරසිස් කලා දිනවා. කිසි කරදරයක් හොඳටම පේනවා අය සිප වෙන්නේ නෑදකම් කියාගෙන අඬාගෙන ළඟට එනවා. කස්කල කබලන එකයි. It is a natural tendency of most human beings to enjoy the sensual pleasures, unfortunately not realizing the limitations and the short life. As Buddha, through his own experience, having seen the two extremes, advised all to take the middle path. If due to the past created karma and the accumulation of the present karma, uh, prevent them to understand the true nature and come out, the, out of the samsara, what would be the remedy as you, with your wisdom and panna, to those unfortunate ones? Nothing unfortunate in this world if you can do mindfully. Even do sexual intercourse with mindfulness, that is the end of it. No problem. And uh, we have been told we can't do bad things with the mindfulness. We can do. Do completely mindfully, then you find the game. That's why we put, put off the light. Not to see it, not to enlighten into that. But if you can do, and uh, such a radical explanation, I quote Rajanish Osho, he says people are very happy with mindfulness on in-breath and out-breath. And if it is so effective, if it is so valuable, why can't one be smoking mindfully and be enlightened? If he is so mindful, he can feel the urge, he can feel the tendency for a smoke. Then he put in his hand into the pocket and if he is doing mindfully, then he give it a touch of the cigarette packet and he take it out, take one cigarette, keep it on the lip and put the hand in the other one, get the box of matches, light it, completely mindful and light it. Inhalation, exhalation. Inhalation, exhalation. So we have a negative feeling for the smoking and a positive feeling for the breathing. so mindfulness don't care good and bad. Mindfulness do not care right and wrong. Mindfulness do not care dhamma and adhamma. So you have to develop mindfulness on neutral object and apply and it is working through your bad habits. Don't hide it. Instead, try to do as much as possible, even though you call a bad habit or taboos or socially unwanted things, try with mindfulness, then you feel it. It's how much emotional involvement, how much tension. I try my best to kill animals mindfully. You can do only once. Then you feel the tiring nature. It is taxing you you can't do. But use the old habits, I wanted to cut. And I feel, more than the animal, I feel what I am doing. So once and two times you feel it's very costly. Whenever you do bad things, if you do mindfully, that is why people do bad things after drink. They do it in darkness. Well, they can't face it do anything, do anything come after once you develop mindfulness. You can't develop mindfulness on the bad thing, that is completely wrong. But once you develop the mindfulness, enormous, unexpected amount of bad thing happens. Don't try to develop phobia towards that. When and where possible, when and where mind is strong enough, let that happen under the light of mindfulness, then you feel how much the tension you are developing how much friction you are developing, how much uncomfortability you are developing. So one or two times you do away with it, it is you are doing with your own internal justification, not due to the fear, not due to satisfy others. So therefore mindfulness is very good in the bad habits or any bad thing, so-called bad thing. For the mindfulness, nothing bad. So therefore develop mindfulness with the help of the neutral object in the Dhamma way in a, in a uh, ethical way and even if you develop mindfulness, bad things happens. Mishap happens. Try to be mindful at the beginning, the middle and the end of the mishaps. That will be the first and the last thing and it will be reduced. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී ඔළුව ඇඟ පුරා දැවෙන වේග් වගේ තනිකේ තේරුම් ගන්නේ කොහොමද? හුස්ම රැලි නිලියටද මේකද මෙයටද ශබ්ද කාය පරිසංවේදී කියන්නේ නැතහොත් ධාතු වශයෙන් නම් කුමන ධාතුව හැටියටද කරුණාකර තෝරා ගන්න. ඇත්තට මේ ලේබල් කිරීම නිසායි අපි දුක් විඳින්නේ. අපි ලේබල් කරනවා ලේබල් කිරීම ඉවර කරන්න පුළුවන් තැනට. ඊට පස්සේ එනදී නමක් පටබදින් නැතුව ඍජු අත්දැකීමක් ලබනවා. ලේබල් කිරීමක් ඕන වෙන්නේ කාටරි සංනිවේදනය කරන්න විතරයි. ඒ තමයි දැනෙන්නේ දැනෙන්නේ දේ එච්චරයි. ලේබල් තමයි ඔක හෙටත් ඒක ගන්න හිතනවා ඒක හොඳ නෑ කියනවා හොඳයි කියනවා ඒක නිසා අපි ලේබල් අන්ත ලේබල් කරන තැනකින් නැත්නම් නෝට් කරන තැනකින් ලේබල් කරන තැනකින් භාවනාව පටන් අරගෙන ලේබල් එක සම්පූර්ණයෙන්ම ගෙවෙනකන් යනවා. ගෙවිල ගන්න දේවල් වලට ඇවිල්ලා යන්නේ නම් පටබැඳිල්ලකින් තොරව. බුදුජානක චේතනා මේ ලෝකේ තියෙන තාක් වස්තු නමකින් කෙලසිලා තියෙන්නේ කියලා. නමකින් කෙලසන්නේ මොකටද ඒකට තියෙන තණ්හාව නිසා. අපි දේවල් වලට ලේබල් දාන්නේ ඒකත් එක්ක පස්සේ ගන්න කරන්නේ. cognition is to recognition. Once you cognize, if you wish to recognize, you put label. To reify. So therefore, if you not putting a label means you have no tanha. It comes in the natural way, it disappears in the natural way, just like a dream seen by a blind person, a dumb person. It's a very good nice dream, but he can't communicate. But the dream is the dream. මේක ඉංග්‍රීසියෙන් තියෙන ප්‍රශ්නේ. සෝරි මගේ ලයිට් එක මාරුවා මට තේරුණා. සංඥාවෙන් තමයි මේ ලෝකේ කෙලසිලා තියෙන්නේ. ඒක නිසා පపంచ සංඥා සංඥා නිදානානි පపంచ සංඥා මේ ලෝකයේ අපි අතුරත කරන හැම කතාවක්ම අපේ තියෙන මේ හිත දොඩමළු වීම සියල්ලකම මුල සංඥා. ඒ නිසා දැන් අද ලෝකේ ටෙක්නොලොජි එක වැඩි වෙන්න වැඩි වෙන්න ইনফরমේෂන් ටෙක්නොලොජි සංඥා වැඩි. සංඥා වැඩි කියන්නේ අවුලක්. ඉස්සර වැද්ද උගාව පොඩි භාෂාවක් තිබ්බේ ලොකු සංඥාවක් නැහැ කිසිම තැනක උන් ගලේ කුරුටු ගෑවේ නැහැ උන් හිතපු තැනක හුලඟක්වත් නැහැ දැන් අපි ගිය පාරක් ගඳයි. උරුලව ගිය පාර වගේ. හැම තැනම ලේබල් ගන්නවා. අසෝලා විසින් අසෝලාට පින්පිරිස අසෝලාගේ පූජා කරන ලදී. බුරුමේ ගියාම හැම තාප්පෙම ගහලා. අඩියෙන් අඩියට ගහලා අසෝලාට පින්පිරිස අසෝලාගේ අසෝලා විසින් පූජා කරන ලදී. නරක නෑ ඉතින් නරක නෑ හොඳට කරලා තියෙනවා. ඒක ඊට කොච්චර හොඳද කරලා කරන්නේ කියලා. අපිට ඕන කරලා තියෙන වැඩේ නෙවෙයි අන්ධහැරේ විතරයි. අන්ධහැරේ තමයි සංඥාව කියලා කියන්නේ. ඒ සංඥාවක් PhD කියලා ගන්නද, BSc කියලා ගන්නද, MSc කියලා ගන්න අවුරුදු කීයක් ගන්නද? තේරුණා කියලා කියනවා BS means bullshit කියලා. MS means more shit. PhD means pile deep and high. ඔය සංඥාවට කොච්චර වියදම් කරනවද? අයියෝ ඊට පස්සේ මේ මනුස්සයයි මේ මට්ටමන ජීවත් වෙන්න ඇඳගෙන නටන්න වටා නිකන් සිරිපිරිස් වගේ හිටියනම මොකක්වත් නැහැ ඒ නිසා මේ ලැබෙන මේ අත්දැකීමට කිසිම සංඥාවකින් තොරව හිත ගන්න පුළුවන් අත්දැකීමට සංඥාවක් ඉල්ලන ගතිය අපේ ප්‍රകൃතිය නෙවෙයි අපි මේ අතරමඟදී අධ්‍යාපනය හරහා දාගත්ත ඕනියමක් දාගත්ත ලේබල් එක. දාගත්ත කැන්සර් එක. ඒක නරක නෑ. ඒක කියන්නේ බෙහෙතන පුළුවන් නම් බලන්න නැතුව ඉන්න. සංඥාවෙන් තොර අද්දකමනේ ෆ්‍රෙෂ්. ඒ නෝ සෙකන්ඩ් හෑන්ඩ්. ඔරිජිනල් බඩු. සංඥාව හැම සංඥාලප දෙයක්ම සෙකන්ඩ් හෑන්ඩ්. සංඥාවක් ලැබුණා කියන්නේ කලින් එක අද්දගෙන නිසා අපේ දැනුම අක්කේය සංඥිනෝ සත්තා අක්කේයස්මින් ප්‍රතික්‍රියා අක්කේයස්මින් අපරිඥාතං මාර්ගදීයන්ති මච්චක අපේ සම්පූර්ණ දැනුම දැනට සංඥාවෙන් හඳුනාගත්ත දේවල් වලට සීමා වෙලා ඉවරයි. අපි කවදාකවත් දන්නේ සංඥාවෙන් හඳුනාගත්තේ නැති දෙයකට යන්නේ ඒකට අපි බය වෙනවා. හිඳාදී දානවා චකිතේ. කුතුහල දරන වෙනවා. නමුත් නිවන කවදාකවත් සංඥා තුල නැහැ. ඒ නිසා සංඥාව තුළ හැදිච්ච මේ අපේ කලින් කියන දේ තුළ හැදිච්ච අපේ මේ සංඥාව කද්දාකත් නිවනට යොමු කරන්න හැර කොටු ඇතුලේ තියෙන. නමුත් අපිට පුරුදු ගතියක් දැනෙන, හුරු ගතියක් දැනෙන නිසා අපි සංඥාවේ දන්න ලෝකේ කරකිනවා. නිවන තියෙන්නේ දන්නේ නැති තැනක සංඥාව හරහා ගිහිලා ලේබල් ගෙවුනට පස්සේ ඒක යනවා නොදන්න ශේෂ්ත්‍රයට. එතකොට පෞරුෂත්වයෙන් යුක්තව යන්න. ශ්‍රද්ධාවෙන් යුක්තව යන්න ඕන. වීර්යයෙන් යුක්තව යන්න ඕන. සත්‍යයෙන් යුක්තව යන්න ඕන. සමාධියෙන් යුක්තව යන්න ඕන. ප්‍රඥාවෙන් යුක්තව යන්න ඕන දන්නේ නැති මොකද යනකොට හීඟාලි දාන. යනකොට පැනික් ඇටැක් එනවා. ෆ්‍රස්ට්‍රේෂන් එනවා. දන්නේ අක හොඳයි නොදන්නේ අකට වැඩිය. ඒ නිසා අපි හැම වෙලාවෙම බලනවා දන්න දේට කොටු කරන්න ඒක වහල් ගතියක්. ඒක ශිෂ්ටාචාරයේ විසින් ඇති කරන ලද වහල් ගතියක්. නමුත් ඒතියේදී සංඥාව හරහාම ත්‍රිපිටකය හරහා බුදුජානකට පණිවිඩය දෙනවා. සංඥාවෙන් දැනගනින් සංඥාව නැති කරන ක්‍රම. එදාට තමයි නිවන ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ අත්දැකීම් වෙනකොට සංඥාවකින් තොරව යන්න අරින්ද කිසි හානියක් නෑ අත්දැකීමට. සංඥා කරන්න ගිය ගමන් ඒක සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගත්තා වගේ වෙනවා. ඒ නිසා නුහුරුණු පුරුදු අපිට කියන්න තියෙන්නේ නුහුරුණු පුරුදු රහස පිළිබඳ බීර ආදරයයි සියා කියලා තියෙනවා. බුදුහාමුදුරු දීලා තියෙන ආදරයටදී බොහෝම කැටක අල්ලන්න පුළුවන්. කවදාකවත් දන්න වචනවල දන්න එක්ස්පීරියන්ස් එක කවදාවත් නැහැ. එතන ගියාට පස්සේ අලුත් වෙනවා. කවදාකවත් අධ්‍යයන දෙයක් වෙනහට යන්නේ ටික ටික. ඉතින් මේ වගේ ඒවා පුරුදු කරන්නේ ඒ තරහට යන්නේ ඒක ලේබල් දාන්න බා. ලේබල් වලින් කෙලෙසෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අන්න Even in the Dhamma, and therefore I suffer from Dhamma. I'm trying to find out how a person well versed in Dhamma would react or respond. Do you agree with everything said in the Dhamma? If you do, does this mean you understand everything through experience or otherwise? If not, do you accept things as true without an understanding? By you, I don't mean to be present, but just trying to gain an understanding of the nature of doubt, belief, understanding, and experience. We 2 b airline happy and thank you ever so much for all that you have conveyed to us in these few days in Vietnam. Nothing special. Everyone is having their due suspicion, due verification. They are relative. With respect to the verification when the suspicion arises, with respect to the suspicion only, verification arises. They can't do live, they can't live without each other. So each and everyone is having suspicion the uh, other party is the saddha. If you have saddha, no suspicion. If the saddha is there, no suspicion. If the suspicion is there, no saddha. So therefore, you have to have a balance. And the balance means no tension. You will accept the suspicion also. You accept the saddha also in the equal way. Both of them are yourself. In the sense that uh, left part of the brain is full of sub, um, uh, suspicion. Right part of the brain is full of saddha. So if you are living on the left side only, you are a scientific person, depending on the formulas, rational thinking, uh, scrutinizing, critical. When you, the mind go to the, turns out the right side, totality accepted, nothing to add. So it is shifting from one to the other, each and every person is a bipolar. Each and every person has this duality, so whenever they come to the balance, enlightenment. That does not indicate they are completely gone without their character. Their characteristics are there. Mutually understand. Totality understand. Scrutinizing mind. Scrutinizing mind, scrutinizing mind understand the totality. No problem. Both can live in within the sky. කෙරේ විශේෂයෙන්ම වහන්සේගේ පරිච්ඡේදය නිමසා ගැනීම උදේ ලබා ගන්න ආකාරයේදී මගේ සතුන් මොකක්දට දිනු වුණා කියලා මට පැහැදිලි නැතිව හිතා ගන්න පුළුවන්. මගේ අනාගත බලාපොරොත්තු වහන්සේ මෙහෙවන නිතර වගේ භාවනා කරන වැඩසටහනකට සහභාගී වීමයි. වහන්සේට නිදුක් නිරෝගී සහ දීර්ඝායු ලැබේවා. නිවන් සුව ලැබේවා. ශිකාගෝ සිට පැමිණි භාවනා යෝගී කොහොම සාදු යන ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව කරද්දී ආශ්වාසයේ මුලවැද අග මුලින් වැටුනේ නමුත් ආශ්වාසයේ අග පමණක් වැටුනේ. එතෙම ආශ්වාස ප්‍රාශ්වාස දෙකම සීනී යාමද වැටුනේ. ආශ්වාසයේ මුලවැද නොපෙනෙන හිලේ දැනී දැකීමට උත්සාහ කර යුතුද? ආශ්වාසයේ අග පමණක් දැකීම ප්‍රමාණවත්ද? කරුණාකර මූලිකවම හිත ආස ප්‍රසාරයේ ඇතුළේ ඉන්න කාල තමයි ආරස. කවදාකවත් අංග සම්පූර්ණ දකින්න බෑ. එක එක වෙලාවට කෑල්ල කෑල්ල දැකලා චින්තාමේ හිතෙන් තමයි පූට්ටු හදලා මේක චිත්‍ර පෙන්වන්නේ අපිට. නිසා මුල දැක්කොත් මැද දකින්න බෑ මැද දැක්කොත් අග දකින්න බෑ. එක වෙලාවක මුල දැක දැක දැක යනවා ඊට පස්සේ මැද දැක දැක යනවා ඊට පස්සේ අග දැක දැක යනවා. මේ තුනම චින්තාමය ඥාණය ඊට පස්සේ පුටු කරලා මම මුලමඳාක දැක්කා කියලා කියලා දෙන නිසා මේ ආනාපානයේ ඇතුලේ ඉන්න තාක්කල් ඉදිරියට යනවා. මේකේ වචනේදී ප්‍රාශ්වාස කියලා පාවිච්චි කරන එක ප්‍රශ්වාසයේ වෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාස. ආශ්වාස ආශ්වාස නෙවෙයි. දෙවෙනි එක රස්සසෝරයක්. උඟලෙකට ඒකට ලියනකොට වර්ධිනවා. ඒ නිසා ප්‍රසආසය අග දකින්න ආශාවේ මුලමඳාක දකින්නවා. කියන එකක් මේකේ ලියලා තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකේ ඉන්න තාක්කල් ඒ ඒ චිත්‍රය ඇතුළත ඉන්න තාක්කල් පොඩු වැඩි කල් යන්න යන්න යන්න නොදකපු පැත දකින්න පැති දකින්නවා එතකොට ඒකට පරණ චිත්‍රෙ ෆිට කරනවා ජිග්සෝ පසල් එකේ කැලි සෙට් කරනවා පස්සේ තමයි මුළු චිත්‍රය දකින්නේ නිසා එකවර මුල් කොහොමඩක්වත් දකින්න නැහැ කියන මූල ධර්ම කාරණා ඔළුවට දාගත්තට පස්සේ බය වෙන්න දෙයක් නැහැ අපිට තියෙන කැරි කැරි ගෙන් වල දකලා මේ පහළට දැම්මම තමයි චිත්‍රය. ඒ නිසා හොඳයි කියන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ භාවනාවේදී ශුන්‍ය ඥානයකට පැමිණි විට එතන පුද්ගලයෙක් නැත මමෙක් නැත කියා වැටහිය යුතුද? මොනවාක්වත් එහෙම භාවනාවෙන් අපිට අපේක්ෂා කරන්නත් බෑ අපිට භාවනාවට හිතු කරන්නත් බෑ තමන්න තියෙන්නේ සංඥා කියන දේ සංඥා නැත්තන් ගොරොසු තැනදලා ශුන් තැනට යනවා සක්කාය දිට්ඨිය තියෙන තැන ඉඳලා සක්කාය දිට්ඨිය නැත්නම් යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැන යනවා. ඉතින් මේක හැමදාම එක එක පාරවල් දිගේ සිද්ධ වෙනවා. එතන මෙහෙම වෙන්න ඕනේ කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එන් තමයි තේරෙනවා නම් ඒ එක එක දවසට එක එක පැති වලින් ඒ විවේක තැනට එතන ගියාම විවේකයක් කියනවා. උදේකලාවක් තියෙනවා. ඒ උදේකලාව වැටෙනවා නම් ඒක අනිත්‍ය කියලා වැටෙනවාද දුක කියලා වැටෙනවද අනාත්ම කියලා වැටෙනවද කියලා ඒක අවුරු ගන්න යන නරකයි. කොන අහන්න යන නරකයි. හුදේකලා බුද්ධි විදිනකොට ඒ හුදේකලාව හරහා ඒ අදාළ ඥාන මේක මෝරනකොට සිද්ධ වෙනවා. නමුත් ඒ චින්තාවේ වශයෙන් පොවන්නේ එක එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ. One thing, when we meditate and have mindfulness, we become so aware of the many things happening within us in the outside world. Uh, is it because we have more access to our unconscious brain? Has Buddha talked about conscious brain and unconscious brain? Please explain. Uh, unconscious brain is a psychology, the Western terminology. Uh, in Sinhala we call Uduhika Sahayatihida. Particularly the Buddhist presentation, three kinds of defilements, transgressional kind, obsessional kind, and the uh, underlying tendencies. So underlying tendencies, whenever someone going to see, that is completely like a strange. Because they so far, we protected as our treasure. From life to life we brought it. But they are utter detrimental germs. Whenever the opportunity happens, they grow and kill you. So this is the treasure we take life to life. So when we see this underlying tendencies under the light of sun, they can't live, they can't keep this virulent uh, germ, they die off. So when and where you see, whether you like it or not, their virulent, uh, poisonous nature reduces. So it appears like completely new thing, you don't know. That is not, not you don't know, but you have misunderstood this enemy as your son, enemy as your relative. So that observation is making tupsi turvy, upside down. So therefore Buddha says, as much as possible, go to these deep layers and observe it. Enormous thing happen. In a present day, it is being communicated through the holographic presentation. Holographic means that the big picture. Each and every tiny particle represents the big. Even if you reduce to the smallest particle, that also represents the whole picture. So our brain working in the holographic way. When you go to the deep, deep, subtlest point, whole world you can find within that tiny particle. So it appears like the tiny particle is expanding, but not. You are coming closer to the tiny, that means you are forgetting about the crossness, totality. Go to one particular point and that, that represents the whole world. So that is why it says that Buddha may ask us to go deep, physics is ask us to go out, end is the same, but the physics, no end. In uh, mythology in the India, the father asked two children to go around the uh, sea. One, one person went around the sea, other person went around the Lunupol Cutter. we, won the, prize. won the prize, Ganadayu. Either you go around the Lunupol Cutter or you go around the whole circle on the sea, exactly the same. So therefore, your body is the Lunupol Cutter. Within that whole Nibbana is available. But you go out, you are disappearing, you are going to the chaotic situation. Go in, everything is there. ස්වාමීන් වහන්සේ අපවන ජීවිත කැපකිරීම කියන යෝගාවචර මාර්ගයේ ගමන් කරන අපවැනි යෝගාවචරයන් වෙනුවෙන් උපදෙස් දෙනු මැනවි. පළවෙනි මාර්ග ඥානය ලැබුව අයෙකු දෙවනි මාර්ග ඥානයට වැඩ කිරීම පිළිබඳව පිළිකැවිය යුතු ආකාරය කියා දෙන්න. දෙවනි මාර්ග ඥානය ගැන කිසිම නුසුදුසු වන්නේ කුමන අවස්ථාවලදීද? හයින් මාර්ගඥානෙ ප්‍රතික්ෂේප කර දේ මාර්ගඥානෙට වැඩ කිරීම අසාර්ථක වුවොත් හයින් මාර්ගඥානෙට අනුසමන බව වහන්සේ පැවසුවා. මේ සිදුවන්නේ ඇයි? ස්ථිර තත්ත්වයට පසු මාර්ගඥානෙ කිසිම හේතුවක් නිසා අනුසති වීමට හැකියාවක් නැහැ නේද? ප්‍රශ්නේ මුල් කොටසයි අර කොටසයි වෙනස්කම් ගැතිනවා පසු කොටසට උත්තර දුන්නොත් ඒක බුදුම ස්වාමීන් වහන්සේලා කියන ක්‍රමයට තමන් ලක්ෂ කෝටි වාරයක් පරීක්ෂා කරලා බලන්න ඕනේ ඇත්තටම තමන්ගේ හිත යම් ඉච්ඡිත தත්වයකට පත් වෙනවා කියලා ඒක කරන්න තියෙන සැක කිරීම. නෑ වෙලා නෑම කියලා කරගෙන යනකොට වෙලාවපත් වුණොත් එයාට පුළුවන් ඊගා මාර්ග ඥානෙට යන්න. ඒ යෑම සඳහා මේ පත්‍විච්ච මාර්ග ඥානේ ඵල ඥානේ බාධා කරනවා. මොකද ඒක හරි ලේසි යන්නේ ඒක හරි රසයි. එනිසා භාවනා හිත දාපුවම ඒක දිගට ටැප් වෙනවා. ඒ නිසා කියනවා මට ඵල ඥානෙ සුමාන දෙකකටපත් නොවේවා කියලා අදිෂ්ඨාන කළේක අදිෂ්ඨානෙ කපලා දාලා. එතකොට යන්නේ දෙවෙනි මාර්ග ඥානෙට. ඒක වැඩ කරේ නැත්තම් නම් සුමාන දෙකකට පස්සේ අර අදිෂ්ඨානෙ නතරලා ආයේ පළවෙනි ඵල ඥානෙට ඉන්න පුළුවන්. ඒ වැඩ කරනවා නම් ඒ අදිෂ්ඨාන දිගටම ගෙනියලා දෙවෙනි මාර්ග ඥානට යන්න පුළුවන් මේක හුඟක් වෙලාවට කියනවා ගුරුවරෙක් එක්ක කරනවා නම් හොඳයි. නමුත් මේ තොරතුරු දෙන්නේ Taman විසින් Taman වැඩේ කරගන්නවා. එහෙම නැත්නම් හිත හරි ආසයත් ලැබපු මාර්ග ඥානෙ නතර වෙන්නේ. දෙවෙනි ඵල ඥානෙ නතර වෙන්නේ දෙවෙනි මාර්ග ඥානට යන නිසා සීමිත කාලයක අදිෂ්ඨාන කරලා කරනවා කියන එක තමයි ඒකට දෙන ටෙක්නික් එක. ඉතින් මේ ප්‍රශ්නේ මුල හරිය තියෙන්නේ ඊට වෙනස් ටික ව්‍යාකූල තත්ත්වයක් මුල ටික කියන්නේ ඒකේ මුලට පළවෙනි මාර්ග ඥානෙ ලැබුව අයතු දෙවෙනි මාර්ග ඥානෙට වැඩ කිරීම පිළිබඳව මම කියන්නේ මුල් ටික ප්‍රශ්නේ මුල අප්‍රමණ ජීවිත කැපකිරීමකින් මේ යෝගාවචර මාර්ගයේ ගමන් කරන අපේ යෝගාවචරයන් වෙනුවෙන් උපදෙස් දෙනු මැනවි පළවෙනි මාර්ග ඥානෙ ලැබුව අයතු දෙවෙනි මාර්ග ඥානෙට වැඩ කිරීම පිළිබඳව පිළිපැදිතු ආකාරය කියා දෙන්න දෙවෙනි මාර්ග ඥානෙ ගැන සිටීම සුදුසු වන්නේ කුමන අවස්ථාවලද පළවෙනි මාර්ගඥානෙ ප්‍රතික්ෂේප කර දෙවෙනි මාර්ගඥානට වැඩි කිරීම අසාර්ථක වුවොත් පළවෙනි මාර්ගඥානෙද අමෝසි වලව වහන්සේ පැවසුවා. මෙය සිදුවන්නේ ඇයි? ඇත්තම ඒ පළවෙනි මාර්ගඥානය පිළිබඳව නැතිවීමක් වෙන්නේ නැවත සමවැද ගන්න බැහැ. තමන්න හරියට මේ ලයිසන් එක නැති වෙච්ච වෙලාවට වාහනේ පදවන්නත් පුළුවන්. අහු වුණොත් අදිශියට දෙන්න විදියක් නැහැ. හැබැයි තමයි ග්ලයිසන් එක තියෙන එලා පොඩ්ඩකට මිස් වෙලා. මිස්ප්ලේස් වෙලා. එතකොට යා ගන්නවා මේ මාට්ටු වෙන්නේ නැතුව යන්න ඕනේ. මාට්ටුන පරිචයතරත් දෙන්නම් කියලා වෙලා ගන්න පුළුවන්. නමුත් දන්නවනම් පරිචයතරත් දෙන්න බෑ කියලා. ඒක කරදර වෙනවා. අන්න ඒ වගේ තිබුණ එක මිස්ප්ලේස් වෙනවා. සුදුසුකම තියෙනවා ප්‍රශ්නයක් ආවොත් තොප්පු කරගන්න වගේ ඒ නිසා ඉතින් දින දක්කු මොක්කව සමාහට විචිකිච්ඡාවට හේතු වෙනවා. මට ඇයි මේ වගේ වෙලාවට ලක්මක් වෙන්නේ? ඒක මොකද මේ ඒ අවස්ථාන කෝල වේක නිස්පේස් වෙන නිසා. ඒක නැති කිරීමටයි කියන්නේ සීමිත කාලයකට අදිස්ථානයෙන් ඵල ඥානය අයින් කරලා ඊගාව මාර්ග ඥානට වැඩ කරන්න කියන්නේ. ඒක වෙන්නේ නැහැට කාලක කියන අපේ යුගයේ මුරුම ස්වාමීන් වහන්සේලා උගන්වන කැන්දින් ක්‍රමයක්. ඉස්සර මොකද තිබුණේ කියන්න බෑ. මොකද ඥානාරාම ස්වාමීන්ගේ සමථ විදර්ශනා භාවනා මාර්ග පොතේ ඒක කියලා තියෙනවා මේ සෝවාන් මාර්ග ඥානය සහ ඵල ඥානය සහ සකදාගාමී මාර්ග ඥානය අතර පිටාම පුංචි වෙනසයි තියෙන්නේ. ඒක අහුවෙන්නේ නැහැ. මොකද ඒකෙදි කෙලස් කැපීමක් වෙන්න කියලා දුර්වල විතරයි වෙන්නේ. ඉතින් යෝගා විතර නිතර නිතර ඒක වැඩ කරනකොට මම මේ සමවදින්නේ මෙතෙක් පුරුදු කරපු සෝවාන් ඵල සමාපත්තියද නැත්නම් තව පියවරක් ඉදිරියට ගිහිල්ලා සකදාගාමි ඵල සමාපත්තියද කියලා යෝගාවචරයට හරියට වෙන් කළා දැනගන්න අමාරුයි. ඉතින් ඒකට එක එක උපක්‍රම දාලා මේ එක එකක් නලිෆයි කරලා හයිපොතටිකලි උත්සාහ කළා තමයි කරන්නේ. ඒකේතර බාධාවක් නෙමෙයි නමුතර මේකම වෙන් කර හඳුනා ගැනීම දුර්ලභමක් තියෙනවා. මේ ප්‍රශ්නේ විදිහට තියෙන එතනින් තමයි. ඒක ඉතින් කරම ඔය මේ ඍජු උත්තරකින් බේරන්න බෑ. රත්තරනක තියෙන ක්‍රැක් ගන්න පිරිමැදලා පිරිමැදලා බලනවා. ඉතින් ඒක කීපතා කරා. හා කියන්නේ නමුත් පළවෙනි පරීක්ෂණයෙම අවසාන නිගමනය ගන්න බෑ. කීපතාවක් කරලා කරලා බලන්න. ගෞතම ස්වාමීන් වහන්සේ දවස් 10 10ක් යෝගී ජීවිතයක් ගත කර ජීවිතයකට නැවත ගිය විට සම්පූර්ණ වෙනස් ජීවිතයකට පත්වන්නේ. මේ දිනු කරගත් මෙම මම දිනු කරගත් මේ භාවනාව ඒ විදිහට පවත්වාගෙන යාමට නිති උපදෙස් ලබා දෙන මේ කරුණාවෙන් ඉල්ලමි ඉල්ලා සිටිමි පෙරවන් සරණයි. ඉතින් ඒකට ඉතින් දිගටම ඉන්න ඕනේ. ඒකට මේ මේක. දැන් පින්වාට පස්සේ මේකයි කරන්න ඕනේ කියලා ආපහු යන්නේ කවුරු කියපිටයි. ඉල්ලන ගියානම් බෙදාගත්තා නම් පරිප්පු ගන්න එකයි තියෙන්නේ. ඇදගත්තා නම් නාන එකයි තියෙන්නේ. කවුරුත් කියන්නේ නැහැ බලයන් කියලා. මරෙන් කියලා කියන්නේ නැහැ. මේක මේක අමාරු දෙයක් පෙන්නන එක. පෙන්වුවාට පස්සේ ආයෙත් ලන්දට ඇවිල්ලා නම් ඉතින් මොන කරන්නේ? මග හොඳට තිබේ නම් යන්න පාරක් ඇස් හොඳට පෙනී නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුල අවු එක කුසේ. ඒකද මගේ අකට දාන්න දෙනවා තව සම්දි ළඟ තියෙන කුණු. මම ඕක දැනගන්න තමයි මේ සිවුරක් අල්ලගත්තේ මම ආවේ. ඒක වටිනාකම දන්නේ මම විතරයි. මේක පුදුම පුදුම පුදුම මොකද කියන්නේ තින්නේ කියලා. පුදුම ඉන්ද්‍රජාලයක් මේ දුර කියන්නේ. අපි හිතා ගන්න බෑ. මෙච්චරම මෙච්චරම දෙවියක් තියෙනවා කියලා දන්නම් මම 20 විතර කරතියි. මං 36 වෙනකන් ටිකක් පහු වුණා. හැබැයි නරක නෑ. මොකද මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ටිකක් අරවා කහලා ඉන්න ඕනේ. එන්නට මේක කියන්නේ පුදුම භාණ්ඩයක්. කියලා වැඩ නැහැ. ඒක අවුරුදු 2600 කට පස්සේ ආර්යත් දජේ කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. මට අංගලක් දශමයක් වෙනස් කරන්න බෑ. පාටක් වෙනස් කරන්න බෑ. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් 512000ක් බුද්ධ ශාසන වල ගෙනාව සිවුර. දාගත්තකම යන්න තැන කට්ටි අයින් වෙලා පාරේ දෙදෙනා. කියලා වැඩ නැහැ. ඕගොල්ලෝ කියලා වැඩ නැහැ. මොකද ඕගොල්ලෝ ඊර්ෂ්‍යා කරනවා. බලා ඊර්ෂ්‍යා කරනවා. ඒ තරම්ම ජොලි භාණ්ඩයක් මට ඥානයක් තියෙනවා කියලා කියනවනම් කියලා දෙකකට එක තමයි කැලේට ලිංගක එක දෙක මේ සිද්ධ අනිත් සේරම සම්බෝධි මේක පුදුමාකාර භාණ්ඩයක් මේ මන්ටේ ගුණරත්න අපේ තේනකුල ගුණරත්න අන්තෝ අපෝ ඒ සංකේත ඒ සංකේත කියනවා ඒක මේ සිවුරක පාත්‍රයක මේ අපිට බුදුහාමුදුරු දීලා තියෙන මේ භූමිකේ සරල උපක්‍රම වල තියෙන තෙද අවුරුදු 2600කට පස්සේ ගිහිල්ලා. ඒකේ තියෙන තෙද බෞද්ධයන් අතර විතරක් නෙවෙයි. අබෞද්ධයන් අතරට ගියත්, හිතුවක්කාරයෙක් අතරට ගියත්, සිවුරදාගෙන ගියාට පස්සේ සම්පූර්ණ වෙන ජීවිතයක් Tamannම හිතෙනවා මට මතකයි මම අර කීස්බරෝ කීස්බරෝ බරිත් කන්සර්ට් එක UK වල ගිය වෙලාවේදී සක්මන් කරන්න ගියා ඉස්සරහා ගාඩන් එකට. ගිහාම ඉස්සරහට පොලිස්කාරයෝ දෙන්නම තොප්පි දෙක ගලවලා කියලා ගත්තා. ඒක නයිට් එක ගියේ කනා මේ එහෙ වැඩ කරන බැරිස්ටර් කෙනෙක් ස්වාමීන් දන්නවද ඔබ වහන්සේට රෙස්පෙක්ට් කරයි කියලා. ඉතින් මම කොහොමද ඒගොල්ලෝ මේ මේ ඩිසිප්ලින් එකක් තියෙනවා. ආගමික නායකයෙක් කෙනෙකුට ආගමික ස්ථානයක් යනකොට ඒ නායකයාට කියලා තියෙන විදිහට යුනිෆෝම් එකෙන් ප්‍රතික්‍රියා කරන්න කියලා. ඉතින් අපිට වෙන රජෙකුටවත් කරනවා ගැහුවට කරනවා. දඩ ගැහුවට කරනවා. මේ බුද්ධ දිෂ්ඨාන හිතා ගන්නවා. ඉතී ඉතී ගෙදර යනවා නේ පළයල. මමන. මෙච්චර ලස්සන උත්තරයක් තියෙද්දි ඒක පෙන්නලා තියෙද්දි ආයෙ අරගෙන අර මඩේ දානවා නම් මට කරන්නේ. මම මගේ බාර ගන්නෑ. එච්චර ලේ කරලා බලමු. කරලා බලමු. ලොකු සාමිනාට කිව්වා ඒ හිතන තරම් ලේසි නෑ ගලවන එක කියලා. දාන එක නම් ටිකක් ලේසි. ගලවන එක හරි අමාරු. මේවත් ස්වාමීන් වහන්සේ පෙරේදා භාවනාවේ යෙදී සිටින විට ආනාපාන සතිය සියුම්වි ගැනීම නොදැන අවස්ථාවක් පත්විය. ස්වල්ප වේලාවකින් ඉදිරිය ආත්මය ගැන විශ්වි මහානදම් පුරා හතර කෙළවර කිරීමක් පෙනුනි. මේ සිහිනයන්ද නොවූ බව ඉස්මතු කළේ. පසුව නැවත ආනාපානසතිය දිගටම පැවැත්වුවේ. ඉක්පසු අද දක්වා එළෙන්නේ නොපෙනී. නොපෙනුනි. ආනාපානසතිය මුලින් කළේ. විකිවිද සිත වෙනස් අරමුණු කරා ගියේ. එහෙත් කල්ලා ඉහත කරුණ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් දැනෙන. පෙනුවන් සරණයි. ඒක එක කරුණ මොකකින්වත් විස්තර කරන්න බෑ. ඒ කරුණක් හරියට හරියන්න නම් 1000 සැරෙන්න ඕනේ. මම අපි මේ භෞතික තිබ්බ සාකච්ඡා වාරවල 10 15 සැරයක් මේ කිව්වා ඒ භාවනාවේ පේන දෙයකින් මහා ලොකු මුග දෙනකෝ කියවගෙන මේ හීන කරගෙන නිමිති කරගෙන නටන ඒ කිව්වොත් වෙන්නේ භාවනා හිටින ඕකේ නමන ඕක සත්‍ය නම නැවතලා තේයි ඒ අපිට කරන්න තියෙන්නේ කරගෙන යන භාවනා කරන ගමන් මේකට විවෘතව ඉන්නවා කිසිම විනිශ්චයක් නොකර විනිශ්චය කරපු ගමන් එතන අහු වෙනවා ඒ නිසා ඒවා මේ මනසේ මායා සංඥාවේ මායා වලනු කන්න එපා. ගණන් ගන්න නැතුව අනේක දින දැක්කාක නොදැක්කතේ. දැක්කම මොකද අන්දේක්ෂේ. මේ ලෝකේ තියෙනවට නෙමෙයි. භාවනා කරනකොට පේන දේවල්දී මේ චක්කු මාසේ අතාන්දෝ. ඒක නෙමෙයි මේවා අරගෙන ඒක කල්පනා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ ඊට පස්සේ චිත්තක්ෂණ කීයක් ඒ අර අර අර අරකින් ඇතිවෙච්ච සංඥාව වර්ධනය කරනවා ප්‍රපංච කරනවා කියන්නේ ඔකට ප්‍රපංච කරනවා කියන්නේ ඇතුලේ ගොජ දානවා ඇතුලේ පැහැවනවා ඒ පැහැවන්නේ Taman තණ්හාවෙන් අල්ලාගත් එකක් ගොඩාක් දේවල් තේින්න එකක් ඇල්ලුවා ඒක ගොජ දානවා ඒ කියන්නේ අපි කොච්චරක් ඒ ලනුව කාලා තියෙනවා මේකයි බුදුචාන් කියන්නේ මේ සංඥාව නිසා පැහැවනවා පැහැවන් නිසා අපරාධේ ඇතුලේ මේ මධ්‍යසාරය මත් වෙනවා ප්‍රපංචකරණය කරපු ගම ඒ පැත්තටම ඇදලා යනවා ඒක නිසා මේ තේරුම් අරගෙන එකක් දෙකක් අල්ලගෙන නටන්න බෑ ඕවා ලක්ෂ ගණන් යන්න ඕනේ ඒක තමයි මේ කීමේ ඉන්නේ ඒ නිසා බය වෙන්න එපා සිවුරක් ඕන නම් මම සිවුරක් දෙන්නම් පැවිදෙන්න ඕන නම් පැවිදි කරන්න වැඩේ වෙන්න අරින්න හොඳට මෝරලා එනකම් එක සැරෙන්න මේ එක හීනෙන් එළි වෙන්නේ නැහැ ගොඩාක් යන්න අරනිකයි මොරච්ච මොරච්ච කම කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ අකුසල කර්ම කුසලයෙන් අවම කර හැකි බැරි කුසල වැඩිවීමට බෝධි පූජාදී කුසල කර්ම සිදු කරයි. නමුත් සතිය පවත්වමින් වර්තමාන මොහොත දැකීම භාවනාවේ කෙලෙස් දුරු කිරීම එම අකුසල කර්මය අවම කිරීම සඳහා ඒ වඩා යෝග්‍ය නොවේදයි දැනගැනීමට කැමැත්තේ. ඒක නිසා ලේසි බුද්ධ පූජා බෝධි පූජා කරනකොට සතිය ඉවරයි. බුද්ධ පූජා කරනවා ඔක්කොම සතියෙන් කරනවා නම් සත්‍ය ආනිසංසත් හම්බෙනවා බෝධි පූජා ආනිසංසත් හම්බෙනවා අකුසල උත්කේ වෙනවා කර්මත් වැඩ කරන්න නැතු යනවා ගොඩක් තියෙනවා ඒ නිසා කොයි දේ කරත් මගේ තියෙන වචන සෙට් එකේ හැටියට මම කියන්නේ වැසිකියට කියලා මල පහ කරත් ගඳ කිලිය කියලා මලක් පූජා කරත් දෙකම එක පින සතියෙන් කරනවා මල දෙකයි එකට දෙකම බලන්න. ඒ ඒ තමන්ට දැනෙන්නේ නැහැ. ළඟ කෙනෙක් හිටියොත් තමයි ගඳ දුවන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මාගේ භාවනා වැඩමුළුවට පැමිණි මුල් දින තුන ගත කරගත්තේ ඉතා අසීරුවෙනි. දෙලෙසක් කොන්දමංක ගෙදර යන්න කරන් සිටියේ. නමුත් හතර පහ හය හත දිනවලදී මා යම්කිසි දියුණුවක් ලැබුණේ. සමාජීය තරම් ළඟා දුර අකීකරු හිත සංසුන් කර මධිවේගාවක් ගති කිරීමට හැකියි. ආනාපානයේ මුලැමැදාක හා සංසුන් වීම බැරිින් දෙන්නේ. මැද අගහා සං. එහි අතරින් අතරින් හිත පෞද්ගලික මානසික හේතුවක් නියා නිසාම හිත අවුලී ආනාපානයේ හිත සංසුන් තාලට පත් නොවේ. දොළොස් වෙනිදා හිත ගත කරන්නේ කාර්යෝග ජීවිතයයි. නැවතත් අනුකම්පාවෙන් පස්වන කෙසේද හැඟි කර දෙලමින් කෘතඥ වෙමි. ඔබවහන්සේ පිරුවන් සරණයි. මේ අර ඉස්සල ප්‍රශ්නේම තමයි වෙන විදිහකට වර්ණගලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන ප්‍රශ්නෙට උත්තර දුන්නා මේ සංසුම් භාවය කියන්නේ කරබල කලබල කියන එකේ අනිත් පළව. කලබල වලට කවදාකවත් ඉන්න බෑ සංසුම් භාවය නැතුව. සංසුන් බයට කවදාකවත් ඉන්න බෑ කලබල නැතුව. ඉතින් අපි දැනගන්න ඕනේ සංසුන් වුණත් කලබල වුණත් දෙක එකම හිතේ தত্ত্ব දෙකක්. අපි දන්නේ නැති සංසුන් බව නිසා අපිට ආසරයක් තියෙනවා. සංසුන් බව ඇති කරාට පස්සේ සංසුන් බව බුද්ධියට සින්න වෙන්නේ සමාදම් වීම වෙන්නේ කලබල වෙන එකත් සංසුන් භවයේ අනිත් පළුව. එනේ සංසුන් භාවයට කලබලේ ප්‍රතිපක්ෂයි. කලබලයට සංසුන් භාව ප්‍රතිපක්ෂයි. මේ දෙකම ලක්ෂ වාරයක් වෙනකොට තමයි හිත මෝරන්නේ ඒ නිසා දරුවචනාංශය සඳහන් කරනවා කම්මාරෝ රජතස්සේව නිද්දේ මලමත්තම රත්තරන් වස්තු දාන මිනිස්සේ ඒ මල බැඳිච්ච තෙල්කුණු බැඳිච්ච රත්තරන් බහන්ඩේ තෙල්කුණු කපන්නේ ගින්නේ සහ වතුරේ තමයි ගින්නේ දාලා පිටකුණ තට්ටුව පුච්චනවා ඊට පස්සේ වතුර දාලා මතිනවා ඊට පස්සේ ආයෙ ගින්නේ දාන ඉතින් මේ වගේ දෙපැත්තේ ගැටුම හරහා තමයි පන්නතේ හිටින්නේ. නමුත් අපේ තියෙන අංශභාගකයේ තමයි මේ සංසුම් බවට කැමැති වෙනවා කලබලටකම අකමැති වෙනවා. ඉතින් ඒ තාක්කල් අපේ දර්ශනේ සම්බරයි. ඉතින් ඒක ස්වභාවයෙන් එකක් නෙවෙයි. සුත්‍රමය ඥානෙ එහෙම නැත්නම් Tamange ඉන්දිය සංවරේ හිතා ගන්න ඕනේ කලබල වෙච්ච හිත තමයි සංසුම්කමක් ඕන කරන්නේ. සංසුම් වෙච්ච හිතට එතනින් බැරි වුණොත් කලබලකමක් ඇති කරගන්නවා. ඉතින් මේ දෙකම වෙනවා කියන්නේ දියුණු වෙනවා. කවදා හෝ මේ දෙකට කම්පා නොවීම පළවෙනි ප්‍රශ්නේ අහලා තිබුණ විදිහට ආවට පස්සේ කාසියේ නෝනගේ මුණ තියෙන පැත්තාවත් එකයි පොල් ගහ තියෙන පැත්තාවත් එකයි. අපි සත්‍ය කාසිය දැන් නම් ඒව නැහැ ලංකාවේ. පැදිටිගේ මුණ තියෙන පැත්ත තියෙනවා පොල් ගහ තියෙන පැත්ත තියෙනවා. අපි කාසිය උඩ දානවනේ අර ඔට්ටුවට. ඉතින් ඒකට අපි එකකරණේ බලාපොරොත්තු වෙන එකක් දිනුම එකක් පරිදුම කියලානේ. ඔක් කාසියක් ගන්නකොට කාට හරි කියලාද මට මූණ තියෙන පැත්ත විතරක් ඕන බෝල් ගහන පැත්ත නැති කාසියක් දෙන්න කියලා. එකින් මෙතන කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද රජිනිගේ මූණ විතරක් තියෙන කාසියක් හොයාගන්න කිව්වේ. ඔය විනිපෙග් වල තියෙනවා සල්ලි අචුවාද. මින්ට් එක ලංකාවේ සල්ලි අචුවානේ ඒක ගිහිල්ලා අහන්න බලන්න කාසියක් ගන්න මොනවද කියලා තනි පැත්ත තියෙන්නේ. ඉතින් ඒ තරම් සරලයි මේක. අපි මේක පැත්තකට අදින ගතිය අපි මේ දවස් ගණන් පුරුදු කරන්නේ. ඒක ස්වභාවයෙන් ලැබෙන දෙක මේ දෙකම සමහිත. ඉතින් ඒක තමයි අපි පොඩ්ඩක් හරි අවබෝධ වුණා. ඒක තමයි අපි ලබපු ලොකුම විප්ලවවාදී ධර්ම. සම්ප්‍රදාන කුලනෝන ධර්ම මේක දෙන්න නම් අනිවාර්යම කරදරෙන්න ඕනේ. එනකොට බලන්න ඕනේ මේක විවේක හිතයි කරදර වෙන්නේ කරදර හිතයි විවේක වෙන්නේ දෙක එක සාපේක්ෂතාවයක් තියෙන කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මම කලක් සිටම භාවනා කරන යෝගියෙක්. එහෙත් මට මානසිකයවත් විපස්සනා ඥානයක්වත් ඇතැයි මම නොදන්නේ. එහෙත් මගේ ජීවිතයේ ඉඳලා ප්‍රශ්න කරදර වලදී අභියෝගවලට මුහුණ දීමේදී ලොකු ආකල්ප වෙනසක් නම් තා හොඳින් වැටහි. වෙනදා මේ ඇති. දේවල් වලට ඇති ඇලීම හොගතුරට තුනී ඇති බවක් වැටහිණි. මෙය මෙයම ජීවුමක් කියන සැලකීම මෝඩ කමක් දැයි වහන්සේගෙන් අසන කැමැත්තෙමි. වහන්සේට දෙනුවන් සරණයි. මේක කවුරක්වත් දිනුවාද කියන්නේ නැහැ. ඔය කියන தත්ත්වයට දෙදී හිත මේ අසහනයටපත් වෙන්නේ හිත ආතතිගත වෙන්නේ ඒ නිසා තමයි කියනවා ගොඩාක් අන්තවලට දැන්නේ නැහැ ටිකක් මැදට වෙලා. මැදට එන්නේ එන්නේ එන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි හැතැම්ම ගන්නක් කරන්න පුළුවන්. දෙපැත්තට යන්නේ ගියොත් එහාට මෙහාට පැද්දුනොත් ඒක ඒක එක ගැටුමක් ඇති කරනවා. ඒ නිසා ටික ටික ටික ටික මේක ලං කරගෙන ලං කරගෙන එනවා. ඒ කියන්නේ සමාජශීලී පැත්තෙන් ඕක තමයි අපිට තේරෙන්නේ. ඒ කියන්නේ පොතපත දන්න කෙනෙක් නම් ඒක අසවල් ඥානි අසවල් මේක කියලා ගන්නම සර්වඥාසිකරණේ අනිවාර්යයෙන්ම ගත යුතු නෑ කියලා. අත්තරව පාවිච්චි කරන වඩුවා ඒක ගාමින් අත්තරව පාවිච්චි කරාට ඒ කොච්චර එක එක පාට කලිය අතුනට ගෑවෙනවද කොච්චර මිට ගෙවෙනවද කියලා එයා දන්නේ නැහැ ඒක අවශ්‍ය නැහැ ඒක නන්දමාලිනේ කියන්නේ පිපුණු මලේ රුව එමල ගනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා එච්චරයි පිපිච්ච මල කොහොමද ලස්සනයි එමල දන්නේ නැහැ ඒක පිපුණයි කියන්නේ ඔය හැඩරුව බලන් ගන්න එපා අර කෙල්ල ලොකු වුණාට පස්සේ ඒකිට ගෙදර ගන්න හැටි නිසා කටුමැටි පිටියේ හේවනල්ල බලනවා. ඉන්දර කිල්ල වතුර ගන්න ගියාම වතුරේ ඡායාව බලනකොට අම්මට පේනවා ඉතින් මොක කරන්නේ කියලා කන්නඩියක් කරන් දෙන්න බෑ. වැනිටි බොක්ස් එකක් නෑ. ලිප් කිට් ලිප්ස්ටික් කියුටෙක්ස් මොකුත් නෑ කියලා ලස්සනයි. ඒ වුණාට ඒකිට හැඟීමක් තියෙනවා හේවනල්ලේ බලන්න ලස්සනද කියලා. ඒකට අම්මා කියනවා තිපුණ මලේටුව යමල දනීදෝ මලකිදු වේඹ හැඩරුව බලන්න එපා. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ මනින්න එපා. මැනිල්ල කෙලෙස බු වැඩි කරගෙන ඵලයන්. ඕක නොලැබුණත් කරගෙන ඵලයන්. අන්න බුදුහාමුදුරුවෝ කරන ලොකු කවුරුයි. එනිසා මේක මේ ලියලා කියන ක්‍රමය හැටියට නොකියමනින් කියවෙනවා වැඩි මට කියතයි සාදු සාදු සාදු කියලා. ගරු ස්වාමීන් වහන්සේගේ උදේවරුේ භාවනාවේදී හද ආරෝක්‍යයක් නැති ටික වේලාවකින් පසු නිින්දේ ගමනින් වාසිය බැරිද? ඉන්පසු වොකි මෙසේ කරන විට ආනාපානික මාර්ගී තමුදි වැටහින. නැවත පරයන්හි ආනාපාන සති වඩන විට සිත සමාධියේ ඉතාම නිමු ස්වභාවයක් දැනෙන. I became very emotional and unrest. I thought that I have reached my goal. ඉන්පසු භාවනාව කෙරගෙන යන අයුරු කරුණාවෙන් පහදා දෙන මෙනි ඉතා වැදගත් ඉලා සිටිමි. වහන්සේ නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි. ඒ වෙලාවට එන ඉමෝෂන් එක බය ගතිය, කෝල ගතිය ලොකු එස්ටිමේට්ස් වලට යන්නේ ඔක්කොම නාම ධර්ම. ඒක නිසා අපි දැනගන්න ඕනේ යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිය ගමන් ඒක හරියට යුද බිමේ අලු ප්‍රදේශයක් අල්ලගත්තා වගේ. යුද පෙරමුණ ඉදිරියට ගියා. නමුත් එතනින් අතර කරලා අල්ලගත්ත ප්‍රදේශයේ බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න ඕනේ. දිගට ගහන ගහන යන්නේ නැහැ. දිගට ගහන ගහන ගියාම හතුර සමහරලාට බින්ගෝල හැංගිලා ඉඳලා පෙරමුණ ඉදිරියට ගියා පස්සේ ඉස්සරහ පස්සේ දෙකෙම ගන්නවා. ඒ නිසා කරන්නේ අල්ලගත්ත ඊටම බලය තහවුරු කරනවා. ඊට පස්සේ මේක නැවත නැවතත් එන්න ගන්නවා. ඔච්චර ඉමෝෂන් වෙන්නේ නැතුව ඒක සාමාන්‍ය දෙයක් වුණාට පස්සේ හිත ස්වභාවයෙන්ම ඒ ගාව මට්ටමට යනවා. හැම වෙලාවෙදී මේ වගේ වෙලාවට අදිටක් හේතුවකටපත් කරනවා හිත. ඒකේ අද දෝෂයක් නෙවෙයි කෙලෙසයක්. නමුත් ඒ අදිටක් සේරුව මට්ටම් කරගන්න ඒක සුමට කරගන්න කරන්නේ නැවත නැවත බලන්න. නැවත නැවත බලන්න බලන්න ওই සීලාවේ අඩු වෙනවා. පළවෙනි දරිලා කියන සුන්දරත්වය දෙවෙනි දවසේ එන්නේ නැහැ. එතකොට ඒක නිකන් අත්දැකීමක් පාඩපත් කරලා ඉදිරියට ගන්න කියන්න පටන් මේ වගේ අවස්ථා කීයක් යනවද කියලා කියන්න බෑ. ඒ පුද්ගලයා ලාභයට සහ පාඩුවට ජයට සහ පරාජයට සමහිත ඇති වෙනකම් ඔය අභ්‍යාසය කර කර කර කර ඉන්නවා. ඉතින් සමේවට කවම ගොඩක් කල් යනනම් අදිෂ්ඨාන ශක්තිය හිනවා. ඉතින් අපි ඒක වාසිය අරගෙන කරගෙන යනවා. නමුත් අනිත් දවසේ ඕකෙන්නේ නැහැ. නාමයි කියලා තමන්ගේ ප්‍රභවයේ අඩුවීමක් වෙලා නැහැ. නැවත ගන්න පුළුවන් හැකියාව අඩුවීමක් වෙලා නැහැ. විශ්වාසයෙන් කරගෙන යන එකයි තියෙන්නේ. Venerable Bhanteji, since last uh, question and answer discussion, mindfulness has generated many questions. However, I am only writing five of them. It's time for You can answer them all or you can decide to answer only the ones that you feel will be beneficial for the group. First of all, Friday evenings it is such a nice sat for one and a half hours again and changed posture only one thing error. Out of nowhere thought, the thought just arose to change the posture before the earth elements will start generating a pain. However, while changing the leg mindfully and placing it on the floor, it felt as if it was not a leg but a piece of shrinking and bending down as if sleeping but fully alert. So at this time where do one place one's focus? Though after a while one can feel the breath reappear. Once the, once the session was over, I did not feel any sickness in the legs, legs or in the body. That's question number one. So, just like uh, animal running upon a uh, rock, before going into the rock, you see the footmarks. After passing the rock, you see the footmark. So if you are chasing behind the, along the footmark, you have to trace according to your knowledge, where does that animal run? Over the rock. On the rock, there is no mark. So likewise in the meditation, at the time you have sanya. At the time it is not. But again appearing. So that means continuity is there. So therefore, we have to focus on the rock, it is not according to the footmark of the animal, but you have to guess this you did do that. It should have run out of the rock, rock, from that point, like you go and wait there and then again happy happen. So don't worry that all the time you should have an object, you should have a sign to meditate. You must understand sign meditation and signless meditation, object meditation, objectless meditation, that is how maturity happens. Question number two. I heard a few times you mentioned uh, dissect your breath. So last time in the evening session from 7 to 6 I had to search for the beginning, middle and end of the breath. What I found was uh, tiny, tiny uh, pieces and or gaps in between in and out breath. I was able to pinpoint either the beginning or of the in breath or the ending of out breath, but could not find the middle breath. How do you identify the middle of the breath? Not necessarily. If you see the particles, that is the point where we are leading. So when you come up to there, you go still further into the breath and you don't see in-breath and out you see particle. Beginning of the particle, middle of the particle, end of the particle, gap also particle, beginning of the outbreath also particle. And now common character appears. So when that happens, still if you are going to see the beginning, the middle and the end, uh, you won't get. You have to understand this is the end result of observation of uh, beginning, the middle and the end. Question number three. As today is the last day of our retreat, we all will go, up, go to our day-to-day -day normal life. Hopefully, continue developing mindfulness in daily life. If in the future any of us have questions with regard to meditation, will you be willing to answer our questions through, through email? But if you can write within one frame of the computer, I can write. If you are writing three, four, six, seven screens, I don't have time for scrolling. Then totally I forget about. So therefore, these questions are too long. So we are going to stop question and answer. Bhante is coming. So that is the end. So any person can tap my e-, email. Thank you very much. We welcome Sadhu, Sadhu, Sadhu, all the Bhantes. පූජනීය මහා සංඝරත්නයේ අවසර සදහවත් යෝගී පින්වතුනි මා විශේෂයෙන් සතුටු වෙනවා දින 10ක් මුළුල්ලේ මේ විහාරස්ථානයේ සිදුවෙච්ච මේ මහා පුණ්‍ය කර්මය ඉතා උතුම්ම ශාසනික කටයුතු පිළිබඳව හැඟීමක් ඇති වෙනවා දවස් 10ක් මේ පිරිස බොහෝ පවිත්‍ර චේතනා ඇති කරගනිමින් මේ බුදුදහමේ හරයට යොමු වීම පිළිබඳව ඒ සඳහා වැඩම කරවදාළ ධම්මජීව ස්වාමීන් වහන්සේට අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. පින්කම් සංවිධානය කරපු පිරිසටත් ආශිර්වාද කරනවා. ඒ සියලු කටයුතු මිනිත්තු 5ක් ඇතුළත ඉටු කරන්ත අපි සියලුම සංඝයා වෙනුවෙන් ඒ ආශිර්වාදය කරන්න මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ දීකලි පුතිස හාමුදුරන් වහන්සේට. අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පිරිස දින 10ක් මුළුල්ලේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට යොමු වෙමින් ලබාගත් manussකමෙන් මහා වටින ප්‍රතිඵල නෙලාගත් අවස්ථාවක් ලෞතර බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවකදී කරවදාළ දේශනාවක් මට සිහියට නැගුණා යම් භික්කවේ සීලවන්තෝ පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරಂತಿ තත්ථ manussාතේ හිඨානේහි බහුම් පුඤ්ඤං පසවಂತಿ කායේන වාචාය මනසායන් වේ අපේම මතක් කෙරුවේ <coughs> ටොරොන්ටෝ महाविहारस्थानाधिपति राजकीय पंडित शास्त्रपति हंगम रत्नसिरी නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ කැනඩාවේ තිබෙන මහා පුණ්‍ය භූමියක අධිපතීන් වහන්සේ වශයෙන් අපේ පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා වරින් වර මේ මහා විහාරස්ථානයේ මේ වාගේ භාවනාමය පින්කම් සිද්ධ වුණා. මේ භාවනාමය පින්කම් අතරේ මේ අතිගෞරවනීය උඩුහිරිය ගම ධම්මජීව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපට පෙනී ගියා දුර්ලභ ඝනේ බොහොම යෝගාවචර ස්වාමීන් බොහොම වටින යෝගාවචර ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඉතින් මේ පිරිස කල්පනාවට ගන්නවා අපේ බුදු පියාණන් වහන්සේ තුගන්වා වදාළේ සත්පුරුෂ සංසේවනයේ නිසා මිනිස්යෝ සිතින් කයින් වදනින් තිදොරින් බොහෝම පින්කම් කරනවා කියලා. ඉතින් මේ පින්කම් වල උත්කෘෂ්ඨම අවස්ථාවටයි ওই ත්‍රිස එළඹිලා තිබෙන්නේ. යම් යම් දෙනාගෙන් නැගෙන ප්‍රශ්න ඒවට ලැබෙන පිළිතුරු අපේ ධම්මජීවනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බොහෝම ලස්සනට හෙලිපෙලි කරනවා. ඉතින් මෙතනදී අපට වැටහෙන්නේ අර සිල්වත් ගුණවත් පින්වත් යහපත් කුලදේවතාවුන් වහන්සේලා යම් ගමක් නියම් ගමක් ඇසුරු කරගෙන වාසය කරනවද ශ්‍රද්ධා සම්පන්න පිරිස සිතින් කයින් වදනින් සිදුරින් මේ වාගේ ගුණ ධම් වල නිරත වෙනවා කියලා. ඉතින් අප කල්ලාතුම මතක් කෙරුවේ ඔය පිරිස උත්කෘෂ්ඨම தത്വයට එළඹෙමින් තිබෙනවා කියලා මේ හැම දිනම මැලි වෙන තනක් තමයි භාවනාව. භාවනාවෙන් තොරව නිවනක් නැති බව බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම. ඉතින් ඒ පිළිබඳව අනුශාසන අපේ ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බොහෝම කරුණාවෙන් නොඑක් විදිහේ උපමා ගෙනහැර දක්වමින් එලිපෙලි කළා. අපි බොහෝ විට උන්වහන්සේගේ සාකච්ඡාවලට සවන් දුන්නා. ඉතින් ඒකයි මා කල්ලාතේව මතක් කළේ මේ පුණ්‍ය භූමියේ සිද්ධ වෙච්ච මේ පින්කම් පිළිබඳව කල්පනා කරලා බැලුවහම මහා මෙහෙවරක් ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් ඉෂ්ට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අප මේ වචන කිහිපය මතක් කරන්නේ අපි කලක් ඇසුරු කරලා තිබෙන කල්යාණ මිත්‍ර මේ ටොරොන්ටෝ මහා විහාරාධිපති ගෞරවනීය රත්නසිරි නායක හාමුදුරුව වෙනුවෙන්. ඉතින් ඇත්තෙන්ම නායක හාමුදුරුව සතුටු වෙනවා. උන්වහන්සේ ටොරොන්ටෝ මහා විහාරස්ථානය භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාවේ යොදවන්නට අදහස් කළා වගේම මේ වාගේ අවස්ථාවලින් එහි හොඳ ප්‍රතිඵල මතුවෙනවා දුටුවාම අපේ නායක හාමුදුරුව අප්‍රමාණවත් සතුටටපත් වෙනවා සැනසෙල්ලටපත් වෙනවා निराமிස ප්‍රීතියක් ලබනවා මගේ ව්‍යායාමය සාර්ථකයි කියලා ඉතින් මූලික වශයෙන් රතන සිරිනායක හාමුදුරුව වැනි ගුණවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මේ ශාසනයට කැප කළ උන්වහන්සේ වැදූ හැදූ දෙමාපියවරුන්ටත් පැවිදි කළ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාටත් මේ වෙලාවේ අපි පින්පෙත් අනුමෝදන් කරවන්නට කැමැති අතිගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ පසුගිය වතාවෙත් ඔබ වහන්සේ මේ ස්ථානයට වැඩම කළ අවස්ථාවේ යන්තමට බහැදකින්ට ලැබුණ පසුවදා මා ඉන්න ප්‍රදේශයටම ආපසු යන්ට සිද්ධ වුණා. ඉතින් මේ දිනවල දින කිහිපයක් අපටත් සහභාගී වෙන්න ලැබුණා. ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් කැප වෙලා කැප වෙලා පේ වෙලා මේ අරහත් ධජේ මොන වාගේ එකක්ද කියලා මේ පිරිසට පැහැදිලි කරනවා දැන් ටික වෙලාවකටත් හිතදී ඇහුණා. සැබවින්ම උන්වහන්සේ ධම්මජීව ස්වාමීන් වහන්සේ එක පරිසමාප්තාර්ථයෙන්ම ලෝතර බුද්ධ ශාසනයට උන්වහන්සේ අප වෙලා තිබෙනවා කැප වෙලා තිබෙනවා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් වශයෙන් දේශ දේශාන්තරවලට වැඩමවමින් බොහෝ දෙනාගේ මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නට, මෝහ අන්ධකාරය දුරු කරන්නට උන්වහන්සේ ලොකු කැපවීමක් කරලා තිබෙනවා. ගෞරවනීය අපේ ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේ වැදූ හැදූ දෙමාපියවරුන්ට ඔබ වහන්සේගේ ආචාර්යෝත්තමයන්න් වහන්සේ පිළිබඳව බොහොම දැනගෙන තිබුණා. මාතර ශ්‍රී ඥානාරාම පඬිත හාමුදුරුවෝ මට උන්වහන්සේ ගැනත් නායක හඳුරෝ නොදන්න තැනක් මතක් කරන්ට අදහස් වුණා. අපේ නායක හඳුරෝ මතක් කළා මිනිත්තු 5ක් කියලා මේ කාරණේ වැදගත් තැනක්. අපි දන්නවා බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛේමස් අධිගමයි මහණෙනි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් අනුත්තර වූ නිර්වාණාධිගමය ලබා ගැනීම බොහොම බාධකයි කියලා. ධම්මජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද නැද්ද මා දන්නේ නැහැ මේ කාරණේ මතක් කරන්නේ එක් අවස්ථාවකදී රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරය භාරගන්ත කියලා මාතර ශ්‍රී ඥානාරාම පණ්ඩිත හාමුදුරන් වහන්සේට සංඝ සභාවෙන් කාරක සභාව ආරාධනා කරලා තිබෙනවා. ඔය පිරිස පුදුම හිතනවා ඒ අපේ ඥානාරාම පණ්ඩිත හාමුදුරුව අහපු දේ තමයි අනේ මට මේ වාගේ වදයක් දෙන්න හදන්නේ මම මොන වගේ අපරාධයක් කරලාද කියලා. එයි මම මේ වගේ අපහසුතාවයකටපත් කරන්න හදන්නේ කියලා මම මොන වගේ අපරාධයක් කළාද කියලා. මේකෙන් අදහස් වෙන්නේ මේ ලෞතර බුද්ධ ශාසනයෙහි පහළ වෙච්ච මහා උත්තමයාණන් වහන්සේලා මම අපේ රතනසිරි නායක හාමුදුරන්ටත් කිව්වා නායක හාමුදුරනේ මේ මාතර ශ්‍රී ඥානාරාම පණ්ඩිත හාමුදුරන් වහන්සේ මේ වාගේ උත්තමේ. ඉතින් මම ඒ ගැන මතක් කරුවේ ධම්මජීව ස්වාමීන් වහන්සේ ආචාර්යෝත්තමයන්න් වහන්සේගේ මඟ අනුගමනය කරමින් ලෞතර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සසර දුකට ඇදවැටුණ පිරිස එයින් මුදවා ගැනීම පිණිසත් වනාන්තරගත වෙලා අවස්ථාවක් ලැබුණාම මේ වාගේ තන්වලටත් ඇවිල්ලා මේ වාගේ ලස්සන මගක් හෙලිපෙහෙලි කර වදාරනවා. පින්නත් ධම්මජීව සාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේ මේ කරන ශාසනික සේවාව විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් අපකැපවීමෙන් ඔබ වහන්සේ කරන සේවාව කෝටි ප්‍රකෝටි වාරයක් අගය කරමින් අපේ ටොරොන්ටෝ මහා විහාරාධිපති නායක හාමුදුරුව වෙනුවෙන් අපේ පරම ගෞරවය පිරිනමන්ට කැමැති. ඒ වගේම විහාරස්ථාන වැඩ වාසය කරන ඉන්දියා ඉන්දියන් හාමුදුරුවෝ චන්ද්‍රබෝධි හාමුදුරුවෝ ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේලාගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් සිරනන්ද ස්ථිරපාදයන් වහන්සේ ආදී කොට ඇති මහා සංඝ රත්නය වෙනුවෙන් මේ වෙලාවේ මේ වාගේ මහා මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ විශාල කැපවීමක් කළ ගෞරවනීය අපේ උඩුහිරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මේ ලෝතර බුද්ධ ශාසනයට බොහෝ කාලයක් වැඩවඩන්ට අවිද්‍යා අන්ධකාරයට වැටුණ පිරිසක් එයින් මුදවා ගැනීමට ක්‍රියා කරන ඔබ වහන්සේට තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බලයෙන් අපේ ටොරන්ටෝ මහා විහාරාධිපතීන් වහන්සේ වාගේම අප අපේ ජීවිත පුරා රැස් කළ සීළු පින්කම් වල බලයෙන් ඔබ වහන්සේට සියලු කායික මානසික සහනය නිදුක් නිරෝග භාවය චිරජීවනයේ සියලු යහපත සනසිල්ල මෙලෝ වශයෙන් සැලසේවා ෂ්ඨාරක්ෂාකාරී දෙවියන්ගේ දේවා ආශිර්වාදයේ දේවතානුකම්පාව ඔබ වහන්සේට නොඅඩුව සැලසේවා පරලෝ වශයෙන් ඔබ වහන්සේගේ බෝධිය සම්මා සම්බුද්ධ තත්ත්වයේද මම දන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනා කරන බෝධියක් වේනම් ඒ මුදුන්පත් කර ගැනීම පිණිස අපේ ජීවිත පුරා මේ දායක කාරකාදී නැතුළු අප සෑම සියලු දෙනාම ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ කප්පිය කාරක දායක පිරිස ආදි කොට ඇති සෑම සියලු දෙනාම රැස් කරගත්තා වූ සීලු පින්කම් වල බලයෙන් ඔබ වහන්සේගේ බෝධිය මුදුන්පත් කර ගැනීමට අපේ පින්කම්ද පාරමී ගුණ කර ගැනීමා සංසාර දුක්ගිනි නිවේවා උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට කැමතියි. නක්ඛි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං වේතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නක්ඛි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු माते भवत्तन्तरायो सुखी दीर्घायुको भव भवतु सब्बमङ्गलम् रक्षन्तु सब्बदेवता सब्बबुद्धानुभावेन सदा शुद्धि भवन्तु ते भवतु सब्बमङ्गलम् रक्षन्तु सब्बदेवता සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථේ භවන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේ සම්උපද්දවේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු Malika. Malika no, Ilagad. Venerable Ratnasiri Thero, Venerable Dhammajiva Thero, resident monks of the Toronto Mahaviharas and yogis. We have come to the end of this eight-day retreat. This is the third time Venerable Ramajiva has conducted this long retreat in Toronto. However, this is the first ever residential retreat in Toronto. We are extremely pleased that it went smoothly. We would like to extend our humble gratitude to Venerable Damodarji Vasero for accepting our invitation to conduct this retreat. We appreciate your untiring work and, and are uh, much indebted to you for being here since this is the sixth long retreat that you are conducting since you left Sri Lanka in May this year. We wish you health and happiness until you reach the supreme bliss of Nibbana. This event could not have been a success without the invaluable support of Venerable Ratnachiri Thera and numerous volunteers, especially Upani Nirukura, Denzel Viratna, Rupa Veerasuriya, Dasi Ventis, Mr. and Mrs. Mahindra Gunasekara, Indra Gunapalan, Anuma Selviratna, Sara Kambaratna, Champai Kumar Panila and Donald Kramatunga. Venerable Ratnachiri Thera was very encouraging and instrumental in the success of the victory from the very beginning. This is the third time the Nirvai Ratnakir has allowed us to use the temple and the facilities to conduct a long retreat. The usual activities of the temple had to be postponed so as to make time and space for a retreat as this. We are immensely grateful for providing us this opportunity. We wish you, Venerable Ratnakir Keru, health and happiness until you reach the supreme bliss of Nirvana. We were very fortunate to have Sister Chandrani with us who led us through the blessings after each meal. Sister, you also helped various yogis in clarifying Dhamma points. Much merit to you, Sister Chandrani. Also, we would like to thank Mr. Sunil Antirigala for accompanying Bhagya to Toronto and looking after his needs. We especially like to thank the young Thapakaru Tamil Seniratna for his devoted service to Bhante. We would like to extend our gratitude to Mrs. Tilaka D'Souza for providing us access to a service that took care of housekeeping duties. Thank you, Mrs. D'Souza. She her family, her friends and all the Dana providers gathered immense merit by looking after the Dana and service, serving the yogis with much compassion. Thanks once again. These Dana helped us gain energy to continue the fast during the last 10 days. I would like to make a special mention about our young yogis. It was really inspirational to see youth of different age groups walking the path so diligently. Thanks also goes to our yogis for being tolerant and patient with any shortcomings that might have risen. It was a unique experience being with more than 60 yogis for 10 days. accepting the invitation and being here for the third time, I have been fortunate to attend all three retreats. And uh, what you stressed even yesterday, you were able to inspire the entire audience to strive on as the Buddha advised and to uh, walk the path. But uh, you said there is no agent to whom we can appeal to take you forward. As you progress, you have to walk the path by yourself. But if I may just uh, on a lighter way uh, mention that we have friends in the Japanese and Chinese community who talk of Amitabha Buddha, Bodhisattva. They of course pray to Amitabha Buddha, they call him a compassionate Bodhisattva who is there to help everyone and he is postponing his sort enlightenment till he has helped everyone else to gain Nibbana. Then there is also, I was watching at YouTube recently, you said that others are sometimes postponing till the arrival of Maitreya Buddha. This was some Islamic conference and they that uh, the Buddha next the next Buddha will be Maitreya Buddha. And they claim that the next Buddha was Allah's uh, messenger, uh, the prophet. <laughs> So I think if we are misled, misled by them, we will be, we will we will miss the bus altogether. Then, while you hear us, you you, are, you also included the youth at a special time allowed to them and brought them into and stressed the importance of practicing mindfulness. Uh, then last of all, I, I, would like to add that uh, uh, this, this, the success of this retreat was to a great extent the work of Malika and uh, there were also, uh, there were others who helped her in a small way. Then there were a whole group of volunteers, Shiroma and her family, Chitra, uh, Joe, Joe and Karuna and several others who volunteered. Then everybody who offered dana, uh, they all contributed to this. Only I, I must say that I found that with each retreat there are additional retreatants participating. We would love to have you again, but maybe uh, Venerable Ratnasiri might have to expand the hall. <laughs> larger facilities. And also I felt when you spoke, you addressed us from the other show. And I don't know if you have not preached, I am sure with your great practice, your diligent practice, your knowledge and your engineering abilities, you will make that draft very soon.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 අපිට මේ කිසිම බරක් නැහැ මේ දඹදිව හාමුදුරු හිටිය කියලා මේ ඉන්නව දන්නව දන්නේ නැහැ මේ මොකක්ද නැතුව මේ වැඩ පිළිවෙල ඉවරනාට පස්සේ උන්වහන්සේ කුටියට වඩිනවා ඉතින් අපිට කිසිම අපහසුාවක් නැහැ මේ අපේ දායක මහතුරු දෙන්නේ කිරිය කැපකරු මහතුරු දෙන්නේ ඒ දෙපළ ඒවගෙන හෙව්වා මම හිතන්නේ අපිට උනතුරු විදුරක්වත් පිළිගන්නන්න අවස්ථාවක් වුණේ නැහැ ඒ තරම් ඒ දෙපළ බලාගත්තා හාමුදුරන්ට අවශ්‍ය කරන්නේත් නැහැ කිසි දෙයක් වැඩි. ඉතින් ඒ නිසා මේ බොහොම සුබර හාමුදුරනවා කියලා මම තේරුම් ගත්තේ. ඒ නිසා අපි නැවතනත් ආරාධනා කරනවා ඉතැලෙනිච්ච අවස්ථාවේදී හට වැඩලා අපි පිළිසෙට මේ ධර්ම මාර්ගය කියලා දෙන්න කියන්නේ. ආකාශ වන්දාමි සාස්වන්දා විපත්තේ මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝති තබ්බං මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝති තබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි සාදු ඕකාශ ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමත මේ භන්ති ආහිරෝප සම්පatti සබ්බ සම්පatti මිච්ඡාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සංකේ සඳහන් කරපු දෙයක් ඕකාශ වන්දනා බන්ති මයා කතම් පුඤ්ඤං සාවිනා අනුමෝදිතබ්බං මයා කතම් පුඤ්ඤං සාවිනා අනුමෝදිතබ්බං සාවිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාවිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ කන්ති ඕකාස ద్వාරත්තේන Comment expliquer Plus q u a ีเดวังสังสุเดวังสังสังกิตังนันตะดุลเลนะาสังสุนังนามา